යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාති පාත්තා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 විශෝක දස්සන මාලාගන්ධ විලේපන ධාරණ මන්දන විභූෂණඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා සයන මහා සයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත උපෝසත අත්තාංග සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් උපෝසතාට්ඨාංග සීලං ධම්මං සාධකං සුරකිතං කତ୍වා අපමාදේන සම්පාදේත ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාර්මික පින්වත්නි අද මේ පුරපස්වස්සක් පොහොය දවසේ අපි හැමදෙනාම මේ සූදානම් වෙන්නේ අපිට හැකි පමණකින් අපිට ශක්තිය වූ පමණකින් ලෝතුරා බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජාවක් කරන්නටයි පින්වතුනි ලෝකා බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්ම පුරණ කාලේ ඇස්සිස් මස්ලේ දන් දීලා නොඑක් විදිහේ අනන්ත පරිමාණ දුක් වේදනා විඳින්න එදා සම්බුද්ධ රාජ්‍යයටපත් උනේ මේ ලෝකෙ තුල දුක් විඳින ලෝක සත්‍ය දුකෙන් මුදවන් ඕනේ කියන මහා කරුණාවෙන් ලෝකෙ පහළ වෙලා සංසාරිස්වසක් ලෝකේ වැඩෙන්දිමින් ලෝකාර්ථචර්යාව හැසිරෙමින් තමන් වහන්සේ දැන අවබෝධ කරගත් ඒ සාමුක්කාංශන දේශනාව ලෝකෙට දේශනා කළා ඒ තුලින් ලෝකයේ සුවපත් කළා මොකක්ද පින්වතුනි සාමුක්කාංශන දේශනාව කියලා කියන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත් පහළ කරගත් ඇත්ත හතරක් තිබුණා. සතාගතයන් වහන්සේ ඇති කන්දෙත් නැති කන්දෙත් ලෝකයේ පවතින ඒත් ලෝකයට නොපෙනෙන ලෝකේ නොදන්න සත්‍යයක් තිබුණා ලෝකේ ඇත්තක් තිබුණා. ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන මේ ලෝකෙට ප්‍රකාශ කළා ප්‍රකාශ කරනවා මේ දුකයි කියලා පෙන්නවා මෙන්න මෙහෙමයි දුක ඇති වුණේ කියලා පෙන්නවා ඒ වගේම දුක නැති වෙන්නේ දුක නිවෙන්නේ දුක නිරුද්ධ වෙන්නේ මෙන්න මෙතනින් කියලා පෙන්නවා ඒ වගේම ඒ දුක නැති කරන දුක්ඛ නිරෝධය සාක්‍රන්නේ මෙන්න මේ මාවතේ ගිහිල්ලා කියලා මාවතක් පෙන්නවා ඉතින් එහෙම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා ඇස් නැති ලෝකයට ඇස් දෙකක් වෙලා ජීවිතයේ යථා ස්වභාවය සිහි ගන්නලා සාධර්මයේ නැවති දඬු වැට පහන ලෝකයේ තවලා තථාගතයන් වහන්සේ පිරිනුවම් පාවදාලා පින්වතුනි එදා මෙදා තුර බුදුරජාණන් වහන්සේ සතු සියලු බුද්ධ පුත්‍රයන් පුත්තිනුත් කරමින් මහා සංඝරත්නයේ සත්‍ය ධර්මය මේ තාක් දුරට අරගෙන ආවා. පින්වතුනි අද දවසේදී අපි හැමදෙනාම ජීවත් වෙන මේ කාලවකවානුව වෙනකොට අද අපේ භාවයට අපේ දේනමානයට ඒ බුද්ධ වචනය ගෙනල්ලා තියෙනවා පින්වතුනි අපේ යුතුයකමක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සත්‍යධර්මයේ ලෝකේ පවත්වන එක අපේ යුතුයකමක් බුදුරජාණන් වහන්සේගේ සත්‍යධර්මය ලෝකේ බබලවන එක අපේ යුතුයකමක් තථාගතයන් වහන්සේ දුකසේ අවබෝධ කළ සත්‍යර්මය රැකගන්න එක. සත්‍යර්මය සුරකින්නට නම් කිමතුනි අපිට පුළුවන් කමක් නැහැ අධර්මයෙන් කඩු කිවිසි හෙලි අරගෙන සත්‍යර්මය කවදාවත් රකින්න පුළුවන් කමක් නැහැ. සත්‍යර්මය රකින්න නම් විනාශනව රැකගන්න ඕනේ දැහැමි විදියට ධර්මයේ සඳහන් විදියට එහෙනම් අද දවසේදී සිහිපත් කරගන්න අපි මහ විශාල වටිනා කටයුතු දෙකක් කරන්න සූදානම් වෙනවා. එකක් අපේ සාංශාරික විමුක්තිය සදා ගන්නට උපායක් කරන ගමන් සම්බුද්ධ ශාසනයත් රකින්නට අද දවසේදී අපි උපකාර කරනවා උපකාර කළා කියලා සතුටු වෙන්නට ඕනේ. මම මතක් කළා සම්බුද්ධ ශාසනය රැකෙන්නේ කෙනා කෙනා සත්‍යයෙන් තුල සිටීම මතයි කෙනා කෙනා තුල ප්‍රතිපත්ති ඇතිවෙච්ච මතයි එහෙනම් අපි ප්‍රතිපත්ති ගරුක වෙනවා කියලා කියන්නේ අපි මේ ධර්ම ජීවිතය කරගන්නවා කියලා කියන්නේ එක මොහොතකට හරි මේ සත්‍ය ධර්මයේ ලෝකෙ තුල එක මොහොතකට හරි ජීවත් කරවන්නට පවත්වන්නට අපි උපකාර කළා උසාවත් වුණා කියන එකයි. ඒ නිසා හැම දිනම අද දවස් පුරාවටම ඉතාමත් ඕනකම් බොහෝම ශ්‍රද්ධාවෙන් කවුරුවත් කෙරෙහි නෙමෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනන්ත පරිමාණ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදු ගුණ කිය කියා දවසින් එක එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව තියනවා නම් අපි දක්ෂ වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ප්‍රතිපත්තිය අත නොහැර අපේ ජීවිතය තුළ යොදා ගන්නට. එහෙනම් අද දවසේදී වෙනදා වගේ නෙමෙයි වෙනදා අපි මේ හිතට හිතු මනාපේ තැන් තැන් වල යන්ට දුන්නා හිතට හිතෙන හිතෙන හැම අරමුණක් ගන්න මේ හිත දිව්වා නමුත් අද දවසේදී ඒට වඩා ගොඩාක් වෙනස් කරනක් අපේ වෙන්නට උනේ අද දවසේ අපි හිත කය වචනකින් සුන්දරම සංවර කරගන්නට ඕනේ සංවර කරගෙන වෙනද වගේ නොයේ විහිළු කරමින් කතා බහ කරමින් ඉන්නේ නැහැ. යම් කිසි වෙලාවක කතා කළොත් අද දවසේදී තව කෙනෙක් එක්ක ඉතා දැහැමිවම වචනයක් විතරයි කතා කරන්නේ. ඒකට වඩා වැඩිතර හොඳයි ආරි කුස්මින් බුද්ධභාවය නිහඬ බව. මම මතක් කරනවා මේ තව ටිකකින් භාවනා කරන හැටි භාවනා කරන්නේ කොහොමද කියන කරුණ ඒ අහගත්ත කරුණ වලට අනුව අද දවස පුරාම ඊට අනුව යෙදිලා ඉන්නට සමුසාවක් වෙන්නට ඕනේ. හොඳයි. එහෙනම් දැන් අපි ටිකක් මෙතන ඉඳලා ਵਿਚාරශීලීව කතා කරලා අපි දහම තේරුම් ගන්නට තේරුම් කරගන්නට උත්සාහවත් වෙමු. ඇත්තටම විශේෂයෙන්ම භාවනා කරනවා කියලා අපි ගොඩක් දෙනෙක් මොන හරි දෙයක් කරනවා. නමුත් ඇත්තටම භාවනා කරනවා කියලා මොන හරි දෙයක් නෙමෙයි කරන්නට ඕනේ. භාවනා කරනවා කියලා මොකද්ද කරන්නට ඕනේ කියන එක ඉස්සෙල්ලා තේරුම් කරගන්නට ඕනේ. ඊගාවට තියෙන දේ තමයි භාවනාව කියලා කියන්නේ මොකක්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්න. භාවනාව කියලා කියන්නේ මොකද්ද කියන කරුණ හොඳට තේරුම් කරගන්න ඕනේ. මුලින්ම අපේ ජීවිතයේ යථා ස්වභාවයට අපි යමිනෙමු. අපි දැන් මේ භාවනා කරලා හදනවවත් මේ කිසිම දෙයක් නෙමෙයි. දැන් අපි ඇත්ත ඇති හැටි අපේ ජීවිතයේ තියෙන තැනින් අපි පටන් ගන්නවා. අපේ හැමෝගෙම ජීවිතවලට එක්තරා ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. බාහිර තුල සමාජය තුල අපේ ජීවිතවල මොන විදිහේ වෙනස්කමක් වෙනුණත් මොන විදිහේ නානත්වයක් වෙනුණත් සැබෑවටම අපි මොන දෙන සැබෑවටම අපේ ජීවිතේ පවතින යථාර්ථයක් තියෙනවා දුක. මේ දුක කියන කාරණාව අපිට දුරු කරගන්නට ඕනේ. මේ දුක කියන කාරණාව නැති කරගන්නට ඕනේ. මේ දුකයි ලෝකෙට ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නට පිළිතුරු හොයන්නයි අපි මේ අද සූදානම් වෙන්නේ. නමුත් මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්නට තව එක් කාරණාවක් තියෙනවා. දුක කියන කාරණාව අපිට දකින්නට දුක කියන කාරණාව ජීවිතයේ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ දෙන්නපු දර්ශනයක් තියෙනවා. ලෝකෙ තුල අපි දැකලා තියෙන දුක අඳනවා, ගැළපෙනවා, දුක් දුමස් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛාරිය සත්‍ය මේට වඩා ටිකක් වෙනස්. අපි නිකන් එක ਵਿਚාරශීලීව කතා කරලා බලමු. අපි දන්නවා එදා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා උයනට යනකොට හතර පෙර නිමිති දැක්කා. දෙදෙක් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලකඳක් දැක්කා. කලින් චන්නාවතිගෙන් අහලා දැනගෙන තිබුණා අර දෙදෙක්, මහල්ලෙක්, මලකඳක් කියලා. නමුත් එදා මේ සත්‍ය අවබෝධ කරගත්ත වෙලාවේදී බෝධිත්වයේ මුලදී සම්බුද්ධත්වයටපත් වුණාම දේශනා කළා පුබ්බේ ආනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි සංඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියලා සිංහනාදයක් කළා. පෙර නොඇසූ විරුධාමක් මට පහළ වුණා. පෙර නොඇසූ විරුධාමසක් පහළ වුණා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වචන දෙකක් කතා කරන්නේ එදා චන්නාමතිකෙන් අහලා අරත් එක තිබුණ එකම නම් මෙතනදී දැක්කේ බුදුරජාණන් වහන්සේ මේ වචනය මෙතෙන්දී කියන්න පෙර නොඇසුරු දහම දැක්කා කියලා. එහෙනම් ලෝකයේ හැමෝටම අපි මේ එදා ඡන්නාවතිකින් අහලා දැනගත්ත ටික ලෝකෙ හැම කෙනෙකුටම දැනගන්න දැනගන්න පුළුවන්. නම් බුදුරජාණන් වහන්සේ දුක ආර්ය සත්‍ය කියලා දැක්කු ටික ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයෙන්ම අවබෝධ කරගත දෙයක්. අන්න ඒ ටිකයි අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ හින්දා අපි දැන් ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ දුක ගැන නෙමෙයි අපි ජීවිතයේ ඇත්ත ඇති හැටි ටික සම්මර්ෂණය කරලා බලමු. දැන් මේ වෙලාවෙ ඉඳලා එකමාරක් හරි මේ කරුණු උත්තර තේරුම් යනකම්ම මේ කියලා දෙන්නට මම උත්සාහවත් වෙනවා මේ මම දේශනා කරන අතරදී වුණා ඕනම කෙනෙකුට කොල්ලාක්ක ප්‍රශ්නයක් ඇති වුණොත් එවිලෙන් මගෙන් අහන්න ඒක මට බාධාවක් වෙන්නේ කරදරයක් වෙන්නේ මට අවශ්‍ය මොන හරි දෙයක් කියන්න නෙමෙයි ඇත්තටම මේ පින්වතුන්ගේ ජීවිතවලට සසරට සැනසෙල්ල පිණිස මේ ජීවිතය සැනසෙල්ල පිණිස යමක් අවබෝධ කරගන්න ඇත්තක් පෙන්වන්නට යොමුනවා කියන්නේ. ඒ හින්දා ඕනම වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න ඒක හිතේ තියාගෙන ඉන්නත් එපා. ඊට පස්සේ අපි මේ විදිහට මේ ධර්ම සාකච්ඡා විදිහට අරගෙන යනවා. එතකොට මම මතක් කළේ එකයි දුක ගැන බලන්නත් එපා. අපි ජීවිතය ඇත්ත ඇහිදී බලමු. මොකද මම මෙහෙම කියන්නට හේතුව සමහර කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම සර්ව සුභවාදී ධර්මයක් කියලා. තව කෙනෙක්ගේ අදහසක් තියෙනවා බුදුදහම අසුභවාදී දර්ශනයක් කියලා. ඒ සුභවාදී කියලා කියන්නේ කෙනෙක් කියනවා බුදුදහම කියන්නේ සැපක් ගැන සැප ලැබෙන පැත්තකට යන්න කියන්නේ කියනවා. තව කෙනෙක් කියනවා බුදුදහම මහා අසුභවාදී දර්ශනය කම් දුක් කියලා මුළු ජීවිතේම දුකයි දුකයි දුකයි දුකයි කියන විලාප දෙන ධර්ම බුදුදහම කියන්නේ. කියලා මහා අසුභවාදී ඇදියාවක් වගේ එකක් කියලා කියන අය නමුත් මම මෙතෙන්දි මතක් කරනවා බුදුදහම අසුභවාදී දර්ශනයක්වත් සුභවාදී දර්ශනයක්වත් නෙවෙයි බුද්ධහම යථාර්ථවාදී. අපි ඒ හින්දා ඇත්ත ඇති හැටි බලන්න ටිකක් උත්සාහවත් වෙනවා. කුමක් නිසාද? අපි මිනිස්සු නිසා. මනං මුස්සතිදී මනුස්ස උසස් මනසක් තියෙන නිසා මනුස්සයා කියනවා උසස් මනසක් ඇති කෙනෙකුට සුදුසුයි ਵਿਚාරශීලී බව. ඒ නිසා හිතන්න පුළුවන් කම ලැබිලා තියෙන්නේ හිතන්න පුළුවන් කමට කැමති වෙච්ච හින්දා. අද හිතන්න පුළුවන් කම භාවිතා නොකළොත් අපෝ අපි හුරු කරනවා නොහිතන බව. ඒ හින්දා අද දවසේදී අපි විචාරශීලීත්වයෙන් අපේ ජීවිතය දිහා ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එදා බෝධිත්වයේදී අවබෝධ කරගත් ධහමේ ධහම පස්වක මහන්ත ඒ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ අපේ මේ සත්‍ය ගවේෂණයට ඒකම අපි පාදක කරගමු. එවං ත්‍රිපරිවත්තං ද්වාදශාකාරං යථා භූතං ඥාන දර්ශනං සවිසුද්ධං අහෝති මේ වට තුනක් තියෙනවා මේ වට තුන දුරුසාකාරයකින් ඇත්ත ඇති හැටි දැක්කාම මේ යථා භූත ස්වභාවය පිරිසිදු වෙනවා එයා ජීවිතවල තියෙන ඇත්ත ඇති හැටිම කෙනෙකුට දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු 12ක් තියෙනවා මෙන්න මේ කරුණු 12 සම්පූර්ණ වුණොත් අන්න එයාට තමන් කවුද කියලා හඳුනගන්න පුළුවන්. ජීවිතය ඇත්ත ඇතිහිදී දකින්න පුළුවන් කියලා. මොකද්ද මේ කර්ම 12? මොකද්ද මේ ත්‍රිපරිවර්තය? ත්‍රිපරිවර්තය කියලා කිව්ව වර්ග තුනක් කියලා කිව්වා. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. ඇත්ත මේකයි කියලා දැක්කා ඇත්ත සාත් කරගන්න ඕන එකක් කියලා දැක්කා ඇත්ත සාත් කරන් සාත් කළා කියලා දැක්කා මොකද්ද ඇත්ත කියන එක අපි ටිකක් නුවණින් බලමු දැන් මෙතන ඉඳලා මම මේ පෙන්වන දේ බුදුහාමුදුරුවෝ කිව්වට මේ කිමුතුන් ගන්න එපා මම කිව්වා ගන්න එපා මේ ස්වාමීන් වහන්සේලා හෝ මහා සංඝ රත්නය කිව්වත් ගන්න එපා දැන් මේ හැම වචනයකින්ම මෙතන ඉඳලා පෙන්නන තමන් තුල මේ ධර්මයේ තියෙනවද ඇත්තටම මේක මෙහෙමද කියලා තමන්ගේ ජීවිතය දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේක මෙන්න මේ ඇත්තක් තියෙනවා මේක මේ ලෝකයේ මිනිසෙකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසිම කෙනෙකුට නෑ බෑ කියන්නේ එහෙම බෑ. මොකද්ද දුක කියන එකක් තියෙනවා. මොකද්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ච නලවති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. දැන් අපි මේක අහලා තියෙනවානේ. ওই වචන ටික. ඕක අපි දැකලා තියෙනවද අපේ ජීවිතේ? අත්දැකලා හැම මොහොතකම තියෙන දැකලා තියෙනවද? එහෙම දැක්කොත් ඇත්තටම මේ ජීවිතේ කලකිරෙනවා අපි. අපි හොඳයි ටිකක් බලමු. ඔක බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ හරිය ලස්සනට විස්තර කරනවා සංයුත්ත නිකායේ ආදිත්‍ය කියලා සූත්‍රයක් කියනවා. මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ඇස ඇවිල්ලා ගන්නාලා රූපය ඇවිල්ලා ගන්නාලා කන ඇවිල ගන්නාලාද කියලා කුමකින් ඇවිල ගන්නාලාද ජාතියෙන් ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසයන්ගෙන් ඇවිල ගන්නාලාද කියලා අපි හොඳයි මේක සිහි කරලා බලමු හැමෝම දැන් නුවණ තියෙන කෙනත් නුවණ නැති කෙනාටත් මේ ලෝකේ ඕනම කෙනෙකුට පවතින හැම වෙලෙම ඇත්තක් වෙන්න ඕනේ මේක අපි නිකන් සිහි කරලා බලන්න මේ ඇහැ ගැන. පින්වතුනි මේ ඇහැ කියන එක හේතුවකින් හටගත් එකක්. හැමෝම Taman කෙරෙහි ඇත්තද මේ කියන වචනේ කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි. මේ දේශනා කරන හාමුදුරුවෝ කියනවට නෙමෙයි. මේ අනගුණ ආහාරය නිසා හටගත් එකක්. පුරාණ කර්මපත්තෙන් හටගත් එකක් මේ ඇහැ කියලා කියන්නේ. ඒකනේ බත් ඉඳන් ගන්න මේකට දාතු වෙන්නේ. තුන ඇහැ හේතුන්ගෙන් හටගත්ත එකක්. ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක් ඇහැ කියන්නේ. හොඳයි මේ ඇහැ දිරන්නේ නැද්ද? ඇස් නොබිනියන බව වෙන්නේ නැද්ද ටික ටික? ඇහි මේ මහලුකමක් දිරන බවක් පේන්නේ නැද්ද? එහෙනම් ඇහැ ජරාව ස්වභාව කොට ඇති ධර්මයක්. හොඳයි මේ ඇහි නොයෙක් ලෙඩ රෝගී නැදෙන්නේ නැද්ද? එහෙනම් මේ ඇහැ වියාදී ස්වභාව කොටස් ධර්මයක්. ලෙඩ රෝග ස්වභාව කොටස් ධර්මයක් නෙමෙයිද? හොඳයි. මේ ඇහැ විදෙන බව නැතෙන බවක් වෙන්නේ නැද්ද කවදා හරි? එහෙනම් මේ ඇහි මරණ මරණ ස්වභාවයක් කියලා කොටස් ධර්මයක් නෙමෙයිද? හොඳයි. මේ ඇහැ තියෙනකොට අප්‍රියමනාප ස්පර්ශ ලැබෙන්නේ නැද්ද ලැබෙන්නේ නැද්ද? එහෙනම් මේ අප්‍රියන් හා එක්වීමේ දුක කියලා දෙන ධර්මයක් නෙමෙයි දැහැ. හොඳයි මේ ඇහැ තිබුණොත් ප්‍රියමනාප රූප නැති බවින් එන දුක් දුම්නස් එන්නේ නැද්ද? එහෙනම් මේ ප්‍රියංගයෙන් වෙන්නේ දුක ලබා දෙන ධර්මයක් නෙමෙයිද මේ ඇහැ? හොඳයි මේ ඇහැ නිසා සමන්තරගේ අනුන්ට හරි මේ ලෝකෙ තුල කෙනෙක් ශෝක කරන බව, හඳන බව, විලාප දෙන බව වගේ නැත්නම් මේ ඇහැ නිසා එහෙනම් මේ ඇහැ කියලා කියන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ධර්මයක් නෙමෙයිද? මේ ඇහැ කියන එක පවත්වා ගන්න අපි මොනතරම් උත්සාහවත් වෙනවද? මේ ඇහැ රැක ගන්න අපි වෙහෙසෙනව නේද? යමක් රකින්න උත්සාහයක් කරනවා නම් එතන වෙහෙසක් නැද්ද? එහෙනම් මේ ඇහි පරිහරණයම අපිට දුක නැද්ද? හොඳට සිහි කරලා බැලුවොත් මුතුනි අපිට පේනවා මේ ඇහැ කියන්නේ ජාතිය ස්වභාව කොට ඇති ජරාව ස්වභාව කොට ඇති ව්‍යාධි ස්වභාව කොට ඇති මරණය ස්වභාව කොට ඇති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. හොඳයි ඒ වගේ සිහි කරලා බලන්න මේ කන දෙහා මේ කනේ ඉපදෙන ස්වභාවයෙන් විමුක්ති අපිට දුක. මේ කන කියන එක හේතුන්ගේ උපන් ධර්මයක්. කන කුණ ආහාරය නිසා පුරාණ සංහාව නිසා උපන්න ධර්මතාවයක් එහෙනම් මේ කන හේතු ප්‍රත්‍යයයි. ඉපදීම ස්වභාව කොට ඇති ධර්මය. උත්තර නුවන් බලන්න. මේ කනේ දිලන බව, මහල් වෙන බව, කන් නැසීමට යන බවක් නැද්ද? තියෙනවා. එහෙනම් මේක ජරාව නෙමෙයිද? මේ කනේ නොයෙක් ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? එහෙනම් මෙතන ලෙඩින් මේ දුකක් එන්නේ නැද්ද කන නිසා? එහෙනම් මේ කන කවදා හරි නැතිද දවසකට එන්නේ නැද්ද? එනවා. මේ කන නිසා අප්‍රියමනාප ශබ්ද ගැටෙන්නේ නැද්ද? ප්‍රියමනාප ශබ්ද නැතිවීමේ දුක එන්නේ නැද්ද? මේ කන නිසා සෝක කරන්නට හඬන්නට වැළපෙන්නට වෙන කරුණු ලැබෙන්නේ නැද්ද අපිට? එහෙනම් කන කියන එක හොඳට නුවණින් සිහි කරලා බලන්න ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධිය ස්වභාව කොට මරණය ස්වභාව කොට ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්හා එක්වීම ස්වභාව කොට සෝම කිරීම හැඳීම වැළපීම ස්වභාව කොට ඇති ධර්මයක් නෙමෙයිද ඒ වගේමයි පින්වතුනි මේ නාසය දිව ශරීරයේ හිත ගැන බලන්ත මේ ධර්මතා ටිකත් අර ඉස්සෙල්ලා කිව්ව න්‍යායෙන්ම දැනගන්නට ඕනේ දැන් හොඳට බලන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාතික දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණපි දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ යේ විපයෝගෝ දුක්ඛෝ යම්කිච්ඡ නලපති සංපේ දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා දැන් මේ දුක අපි පිටතින් නැතිනම් ඉඳලා හිටලා පැතින එකක් හැටියට දකින්නේ අපි ලෝකේ නම් බුදුහාමුදුරුවෝ දැක්කා මේ ලෝකේ කාටවත් නොදැක්ක ඇහැකින් මේ ජීවිතයේ යථාර්ථය. කින්වත්නේ හොඳට මෙන්න මේ ටික හිතන්න. පළගතිය දුකට කැමතිද? නැහැ. පළගතිය කැමති සැපට නේද? කැමති සැපට. හිතට හිතන්න මේක. මම මේ කතා කරන වචනයක් වචනයක් ගන්න පිටපස්සෙන් එන්නේ. පාඩුවක් වෙන්නේ. පළගතිය කවදාවත් කැමති නැහැ දුකට. පළගෙඩිය කැමති සැපට. එයා හරි ආසයි පහන් දැල්ලට. එයාගේ අදහස තියෙන්නේ පහන් දැල්ල සැපක් කියලා. තමන් ආස කරන දේ කැමති දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන් දැල්ලට පයින්නවා. පයින්නකොට මොකද වෙන්නේ? දුක එනවා. එයා නොදන්නවා වුණාට, එයා නොදැක්ක වුණාට පහන් දැල්ලේ තියෙන යථාර්ථය. ගින්න කියන එක හැමදාම පවිතුයි පවිතු ස්පර්ශයක් තියෙනවා. විපරීත අරමුණක් ඇති කරගෙන ඒකට පැනනා කියලා නොපිච්චින්නේ නැහැ. ඉච්චෙනවා. දුක එනවා. නමුත් මෝඩකම කොච්චරද ආත්මෝ දුක්ඛය අඥාන දුක දන්නේ ආපෝ මොකද කරන්නේ? ඒ දුක් වූ දේන සබයි කියලා අදහස ඇති කරගෙන මරණකම් ඒකට පයින්නවා. මතක තියාගන්න ඒ පළවෙනිය දුකට කැමැත්තෙන් නම් මේ එකට ගියේ සැපට කැමැත්තෙන් ඒ සතා එහෙම කළා එයාගේ මොඩකම එයා දන්නේ අපි දන්නේ නමුත් අපි දන්නවද එයා කරපු දේ අපි කරනවා අපි කවුරුවත් කැමති නැහැ දුකට අපි ඔක්කොම කැමති සැපට නමුත් අපි ඇහැට කැමති අපි දන්නේ ඇහැ කියන එක දුක කියලා සමහරවිට දන්නේ ගින්න කියන එක දුක කියලා. එයා දුකට කැමති නැහැ කැමති ගින්න. ඒ වගේ අපි දුකට කැමති නැහැ නමුත් අපි කැමති යැහැ. අපිට නුවණක් ආවේ නැහැ. ඇස් දෙකක් තිබුණේ නැහැ. ඇහැ කියන්නේ ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධි, මරණය, ශෝක පරිදේව දුක් දුම්න ස්වභාව කොට ඇති ධර්මයක් කියලා. අපේ සාස්ත්‍රුන් වහන්සේගේ වචනේ අපි වචනයට කියනවා බුදු හාමුදුරුව අපේ සාස්තුන් වහන්සේ අපි ශ්‍රාවකයෝ කියලා ඒ හරි සෝචනීය පින්වතුනි බුදු හාමුදුරුව අපේ සාස්තුන් වහන්සේනාට බුදු හාමුදුරන්ගේ වචනේ අපි අරගෙන තියෙන බවක් නම් පේන්නේ නැහැ බුදු හාමුදුරුව පෙන්නවා ඇහැ කියන එක ජාති ජරා දුක මරණය දුක දෝමනස්යන්ගේ පීඩාන්ගේ ධර්මතාවයක් කියලා නමුත් අද අර පළඟටිය වගේ අපි දැක කියලා දකින්නේ බුදුහාමුදුරු දුකයි කියපු දේ නම් ඉන්නතුනේ අපි බුදුදහම කොච්චර ඈතද බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙන් අපි කොච්චර ඈතද අපි වචනේ පරිසමාර්ථයෙන් බෞද්ධයි කියන සුදුසුද හිතන්න මේක සුදුසුනේ මනුස්සය බුදුහාමුදුරුවන්ට නෙමෙයි අපේ ජීවිතවල සුදුසු ප්‍රඥාව ඇති ඇත්තෙකුට සුදුසු එහෙනම් හොඳට හිතන්න පළඟටිය කරපු දේ අඩුවක් තියෙනවද අපේ ජීවිතය තුළ කියලා අපි කවුරුවත් කැමති නැහැ කිසිම කෙනෙක් කැමති නැහැ මේ ලෝකෙ දුකට. නමුත් හැමෝම ඇහැට කැමතියි. බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන දුර සතිපට්ඨාන සූත්‍රය දෙන්නා. තණ්හාව උපදින්නේ කොහෙද? තණ්හාව පවතින්නේ කොහෙද? චක්කුන් ලෝකයේ දිය රූපං සාද රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමන නිවිසති මේ ඇස ලෝකයේ ලෝකයේට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මේ තණ්හාව ඇති වෙනවා නම් මෙහි ඇති වෙන්නේ පවතිනවා නම් මෙහි පවතින්නේ කියලා පෙන්වනවා කාද දිව නාසය ශරීරය මනසක් පෙන්වනවා ඊට පස්සේ නිවන දෙන දුක්ඛ නිරෝධාරය සත්‍ය මොකද්ද? චක්කුම් ලෝකේ චක්කු කියන්නේ ඈ චක්කුම් ලෝකේ පියරූපං කාද රූපං නිත්තේසා තණ්හා නිරුච්ඡමානා නිරුච්ඡති ඒ පහියමානා පහියති ඇහැ ලෝකයේ පිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තණ්හාව නැති වෙන්නට ඕනේ කොහෙද මෙන්න මෙහි නැති වෙන්නට ඕනේ නිරුද්ධ වෙන්න ඕනේ මෙහි නමුත් ඇහැ කන දිව නාසය ශරීරයේ හොඳට සබාගෙන ඒක පරිහරණය කරන පුද්ගලික තණ්හාව නැති කරන්නයි අපි යන්නේ. නමුත් ජීවිතයේ අවබෝධයක් ආවහම මේ ආයතන ටිකේ යථාර්ථ දර්ශනවල පුද්ගල භාවය නැති වෙනවා මිසක ආයතන ටික පරිහරණය කරද්දී වෙනම පුද්ගල භාවයක් නැති කරන්න හදනවා නම් මේකයි සතන් කාර්යික බව පුද්ගල භාවය කියන නෝනකට ලැබෙන්න ඕනේ. මෙතෙන් මම පෙන්නන මේ කරුණ සමහර අවස්ථාවන් ගැඹුරු වෙන්න පුළුවන් ඒ නිසා මම කියේ හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා ඕනම වෙලාවක මගේ ඕනම ප්‍රශ්නයක් අහන්නට එහෙනම් හොඳට ජීවිතය ගැන සිහි කරලා බලන්න ගතානුගතිකව ජීවන සමාජ රටාවට අනුව යන්නේ නැතුව ඇත්තටම අද දවසේ තථාගතයන් වහන්සේගේ වචනයට ආදරෙන් හිත තබලා කලක් ඇතිලා දුකට කැමති නැති වුණාට මෝඩකමට දුකට පයින්නවා වගේ දෙයක් නෙමෙයි අපි කරන්නේ. අපිට දුක්ඛේ අඥාන බවක් නේද තියෙන්නේ. අපි දුක දන්නේ නේද? ඇයි? අපි සැපට කැමති දුකට කැමති නෑ. සැපට කැමති අපි ඇහැට කනට දිවට නාසයට ශරීරයට කැමති. ඇහැකර දිවනාසයේ ශරීරයේ සිත කියන එක ජරා ව්‍යාධි සෝක මරණ පරිදේව ධර්මයක් නම් අපි අන්තිමට කැමති වෙලා තියෙන්නේ බැඳලා තියෙන්නේ ඇඳලා තියෙන්නේ මොකේද දුකේ යමෙක් දුකට තණ්හා කරනකොට දුකට කැමති වෙනකොට දුක මම දුක මගේ කියනකොට දුකෙන් මිදෙයිද මිදෙන්නේ ඔක බලන්න නම් ගිහිල්ලා කොහොම ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජිම නිකායේ කියන සත්‍යක සූත්‍රයේ සත්‍යක කියන පරිමායක වෙච්ච විවාදයකදී යෝකෝ ආග්නිවසන දුක්ඛං අල්ලීනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං ඒතමම ඒසු අමස්මින් නිමෙසු ආත්තාර කියලා අග්නිවසනේ යමෙක් දුක මම දුක මගේ දුක මගේ ආත්මයයි කියනවනම් එයා දුකෙන් මිදෙයිද කියලා නොහිතන ස්වාමි නිවෙන්නේ කොහෙන් වෙන්නද ඇහැ මම මගේ මගේ ආත්මයයි කියලා අපි ගන්න තියෙන්නේ බුදුදහම දන්න හින්දා. බෞද්ධකම හරියට පිළිතුර නැති හින්දා. එතකොට අපි හරියට දැක්කා නම් ඇහැ කියන එක කන දිව නාසය ශරීරය කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක් කියලා. ඇත්තටම තණ්හාව ඇති කරන වෙන ප්‍රතිපදාවක් ඕනේ තණ්හාව කියන කිදේම නැති වෙනවා. එතකොට එහෙනම් මේ ආයතන ටික දුකයි කියලා අපිට පිළිගන්න පුළුවන්ද? දැන් අපි සහේතුක තීරණය කළේ. බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි. ඇහැ මේ වගේ ධර්මතාවය මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් ධර්මතාවය. කියලා අපිමයි තීරණය කළේ අපිමයි ලැබෙන්නේ. එහෙනම් අපිට උකුණා නේද ඇහැ කියන්නේ කියලා අනුභවය. එහෙනම් ඇහැට කැමති වුණා කියලා කියන්නේ අපි මොකේද කැමති කියලා කියන්නේ? ජාතිය, ජරාව, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් වලට කැමති. කැමති අපිට ඒව ලැබුණොත් පුදුමයක්ද නොලැබුණොත්ද පුදුම වෙන්න ඕනේ ලැබුණොත්ද පුදුම වෙන්න ඕනේ පහරට පයින් බලගැටියා පිච්චුනොත්ද පුදුම වෙන්න ඕනේ නොපිච්චුනොත් නොපිච්චුනොත් එහෙනම් ඇහැ කන දිවනාසය ශරීරය හිත මගේ කියලා මම කියලා මගේ ආත්මය කියලා ඇතුළු කරන මේ ලෝකයේ අඬන විලාප දෙන කෑ ගන්න පිළිනැතුව වැටෙන දේවල් මොකද පුදුමයක්ද නැති වුණ තුරු බුදු වෙන්න ඕනේ මොකද ඒ බඳු භාවය උතුම් කරගෙන ඉන්න කෙනා ඒ බඳු භාවයේට නොවේ හිතුව තමයි බුදු වෙන්නේ මේ ධර්ම නොදැනිසයි අපිට මේවා පුදුමයි එහෙනම් ඔන්න දැන් බුදුහාමුදුරු දේශනා කළා මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා. බලන්න ටිකක් මම මේ කියන එක කරන්න පුළුවන් කියලා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරළී ඉන්න පුළුවන්ද? උඩ ඉඳන් මොන බෝලයක් හරි වාහනයක් හරි දෙවලිගෙන එනවා. අපි ඒක ඇතුලේ ඉන්නේ. නොකෙරෙන්න ඉන්න පුළුවන්ද? දෙරණ දෙයක් නොකෙරෙන්න ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ පින්වතුනි මේ දුක උපන්න නම් මේ දුක ඇතුලේ දැන් දුක් නොවෙන්න පුළුවන් කමක් නැහැ. දුක එනවා. දෙරණ දෙය ඇතුලේ නොකෙරෙන්න බෑ. මේ බුදුහාමුදුරු පෙන්වන්නේ මොකද? දුකේ කලකිරෙන්නේ. ලෝකයා මේ දුක දුක හැටියට නොදැක්කොත් කවදාවත් කලකිරෙන්නේ නැහැ. අපි මේ කලකිරෙන්නේ නැති ඇයි? අපිට ඇත්තටම දුක දන්නේ දුක්ඛේ අඥාන. දුක දැනගත්තොත් දුකේ කලකිරිලා දුකෙන් මිදෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. දැන් අද අපිට හරි පුදුමයක් කවුරුන් මහානුලත් පුදුමයක් අපිට. ඇත්තටම අපේ දර්ශනයේ පුදුමයක් වුණොත් තමයි පුදුමයි. මොකද පළඟේ දර්ශනයක් අපිට තියෙන්නේ එතකොට කෙරෙන දේ ඇතුලේ නොකෙබලේ ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දුක ඇතුලේ දුක් නොවි ඉන්න පුළුවන් කමක් නැහැ. අපි පොඩි කතාවක් උපමාවක් කරගෙන බලමු. ඔන්න මහ විශාල ලොකු ගිනි ගොඩක් දැන් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නේ ඇතුල් වෙනවා. ඇතුල් වෙලා එක්කෙනෙක් මොකද කරන්නේ? ගිනිගුඩේ ඒ පැත්තට මේ පැත්තට ඒ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. කෙනෙක් කිසිම උත්සාහයක් නැහැ අත් දෙක බැඳගෙන ඔහේ ඉන්නවා. දැන් මේ දෙන්නගෙන් කවුද පිච්චෙන්නේ කවුද නොපිච්චෙන්නේ? කවුද පිච්චෙන්නේ නැත්තේ? එහාට මෙහාට පැන පැන ගින්නේ ඇතුලේ බේරෙන්න උත්සාහවත් වෙන කෙනා පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. කිසිම උත්සාහයක් නැතුව ඉන්න කෙනා එයාත් පිච්චෙනවා. ගින්න ඇතුළට ගිහිල්ලා නම් ගින්න ඇතුළේ නම් ඉන්නේ ගින්නෙන් බේරෙන්න උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනවා කියන එක අමතක කරන්ද පිච්චෙනවාමයි. ඒකයි ඒකට දුක කියන්නේ. ඒක ඇතුළේ බේරෙන්න ක්‍රමයක් තිබුණා නම් දුක කියන්න ඕනේ නෑ ඒකට. එහෙනම් ඒක තුල සැප තියනවා කියලා කිව්වට කමක් නැහැ. බුදුහාමුදුර නොකිය ඉන්නේ බුදුහාමුදුර ලෝකේ සුඛයි කියලා කිව්වේ කියන්න දැනක් නැති හින්දාමයි. ඒ වගේ අපේ ජීවිත දිහා බලන්න හොඳට අපි වගේ නැහැ කන දිවනාසය ශරීරය මම කියාගත්ත මගේ කියාගත්ත දුක නොදන්න මේ ලෝකයේ අය ඉන්නවා දුක නැතුව හිට රස්සාවක් කරනවා මිලමුදල් හොයනවා ගෙවල් දොරවල් හදනවා යාන වාහන ගන්නවා ඉඩ ගණන් ගන්නවා ධර්මවල හදා ගන්න. ඇයි මේ දුක නැති තව කෙනෙක් ඉන්නවා අපි ලෝකේ දන්න විදියට සම්මත විදියට හරියම කම්මැලි. කුසීත යම් දෙක බැඳගෙන හේතු කාල කම් ජීවිතයක් ගත කරනවා. දැන් මේ දෙන්නත් හැ බලන්න දුක නැතු ඉන්න හොත්තට ධානය එකතු කරලා කෝටි කෝටි ගණන් තියෙන කෙනා ඉපදෙන්නේ නැද්ද? එයාට ඉපදීම ස්වභාව නැද්ද? ලෙඩවීම, මහලු බව, මරණය, අපයන්නා වීම, ප්‍රියංගින් වීම, ඉදිරියට නොලදී මේ දුක යාර නැද්ද? හොඳයි අපි කොහේතයි කිසිම උත්සාහයක් නැහැ මම කම්මැලි කාලගන්නේ කියන කෙනා දිහා බලද්ද මෙයා ලෙඩ වෙන මහලු වෙන මරණ කපන දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. ඉතින් මොකද්ද මේකේ අර්ථය? පින්වතුනි මේ ලෝකෙ දුක් කියන්නේ මේ ලෝකෙ සැප නැති බව කියලා කියන්නේ ඉතල කියපු ටිකම නෙමෙයිද? කෝටි ප්‍රකෝටි නෙමෙයි චක්‍රවර්ති රජකම දිවල පළක් තියනෝද ඉතල ටික එහෙම මොනවා අපේ ජීවිතේ සැප කියන්නේ මේ ටික නැති බව මිසක මේ ටික ඇති බව තුල සැප කියන එක ගන්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ නෑ කියන්නේ තියෙනවා. හැබැයි ඒ සැපේ උපමා කරන මොකද හොරි කුෂ්ටයක් අහනවා වගේ නේ. පොඩි කුෂ්ටි කහනකොට සැපක් නැතුව හැම නෙමෙයි තියෙනවා. අමතක කරන්න එපා කියනවා ඒකම ඇති වෙන විශාල දුක සහ වේද. කාමයට පෙන්වන්නේ ඒකයි කුෂ්ඨයක් වගේ කියනවා කාමය. දද රෝගයක් වගේ කියනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් නැද්ද? කෙනෙක් අප විඳිනවා. මේ හැටේ බුදුහාමුදුරු දේශනා කරන බොහොම පරිත්තයි. ආස්වාදයේ tikai ආදීනෝ ගොඩායි. මෙයා කරන්නේ හරියට පිපාසිත ලුණු වතුර බොනවා වගේ වැඩක් කියනවා. හරියට උපමාවක් වෙන්න නම් මොකද්ද? අට්ටි සංකලිකමා කාම. අට්ටි සංකල්පූපමා කාම. කාම කියන්නේ ඇට සැකිලක් වගේ. දැන් ඇට කූරක් වගේ කියනවා. සත්තු මරණ දැනකට ගියාම බල්ලෙක් කියන ඉස්සරහා හිටියොත් උට මස්කට්ටක් ගන්න. දැන් මේ සතා මේක බොහොම බඩගින්න වැඩිකම හින්දා හපනවා හපනවා හපනවා කෑවට මුගේ බඩ පිරෙනවද? ලේව කනවා නමුත් විපාදේ සංසිඳෙන්නේ බඩගින්න සංසිඳෙන්නේ එහෙම ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ ආස්වාදේ බොහොම ටිකයි මේකෙන් ලැබෙන්නේ. බඩ පිරෙන්නේ පූර්ති මේ ඇටපුර ලෙව කන්නේ ආස්වාදේ විතරමයි හම්බෙන්නේ. ආදීන ඊට පස්සේ වැඩි. ඇයි? ඇටකුර හපනකොට හපනකොට උගේ කටතු වල වෙලා ඇටකුරේ ලේ ගැහේ. දැන් මෝ හිතනවා තව මේකේ ලේ වෙන තරමට තවත් හපන. දැන් හපනකොට මොකද වෙන්නේ? තවත් ඒ. ඔන්න ඔය වගේ සපස් තමයි බුදුහාමුදුරුවෝ පනකටින් මේ ලෝකෙ ඉන්නේ. ඕක හරියටම අපිට තේරුම් ගන්න පුළුවන් හරි සංවේගී සිද්ධියක් මේ අලි කරනවා. අලි අලි. අන්දර කියලා කල්යාවෙත් තියෙන දන්නවනේ. මිනිස්සුන්ට આવුනහම ඒකේ විදයන් සති ගණනක් මාස ගණනක්. මේ අන්දර කටු ගාස් පිටින් තමයි යන්නේ කන්නේ අපි ඉන්න පැතිවල ඉතින් හරි ඉන්නවා. ඒ ගස් පිටින් උතුරලා කනවා. ඒකට හේතුව මේ ගහ කඩාගෙන කනකොට ඒ කටුගේ කටේ ඇනිලා ලේ මිශ්‍ර වෙනවා. මේ සතා හිතන්නේ මේ රහ ඉන්නේ මේ ගස්වල කියලා. ඌ තව තරක් කනවා. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි දිනුනේ අපි විඳලා සැපේ. ඉතින් මේ සැපේ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අද අඬනවා විලාප දෙන දුක විතරක් නෙමෙයි මේ දුක දුකක් හැටියට නොදැන දුක කෙරෙහි ඇති කරගන්න මේ තණ්හාව නිසා නැවතත් මේ වගේ ආයතන ටික වුණ වෙනවා. මව කුසක ආයෙත් මේ වගේ දෙන්න ගන්නවා. මේ දුකට හේතුව තණ්හාවයි කියලා දෙන්න. ඔන්න ඉතල ඇත්තක් පෙන්වුවා මෙන්න මේ ටික දුක කියලා පෙන්වුවා. හොඳට සිහි කරගන්න දැන් අපිට දුක්ඛේ අඥානං යම්පවන බොහෝ දුක වෙන්න ඕනේ මේ දර්ශනය. දුක කියන්නේ මෙන්න මේකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන යමක්. ඒ දුක්ඛාර සත්‍ය අපිට වැටහෙන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍ය. දැන් ඒ ගැන මොකක් ප්‍රශ්න එහෙම තියෙනවද? පිළිගන්න බැරි එහෙම නැත්නම් මොනවා හරි අදහස් කවුරු හරි කියනවා නම් අපි විචිකිච්ඡාව සැකයේ කියන එක තියාගන්න අදිරු කරගන්න ඕනම කෙනෙකුට අයිතිය තියෙනවා කතා කරන්න අහන්න කියන්න නැචරල් නැහැපා මේකේ සියල්ලම මුද්දට අපි ගන්නවා මේ තැන් වලට එන්න ඕනේ නොදන්නේ ඉඳලා න්යාය නේද ඒ හින්දා වැරදුනත් එහෙම කමක් නැහැ වැරදි කියලා බලන්න නැහැපා අහන්න පුළුවන් වුණා ප්‍රශ්න දැන් මේ ගැන ප්‍රශ්න ගැටලු නැති දුක කියපු කාරණාව පිළිගන්න පුළුවන්. ජී පුළුවන්. එහෙනම් මෙන්න මේක තමයි ආර්ය සත්‍යය. ආර්යයන් වහන්සේලාගේ ඇත්ත උතුම්ම ඇත්ත. මේ ඇත්ත ලෝකෙට පේන්නේ නැති එකක්. එදා ඡන්නාරිතිකින් අහලා දැනගත්ත ලෙඩවීම මහලු බව වර්ණයම නෙමෙයි මේ දැක්කේ දැන් මේ දුක නොදැන දුක කෙරේ සංහාවක් ඇති කරගන්න මේ ඇහැ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ප්‍රාර්ථනා කරනවා නම් මේක නේද නැවත ඇහැලෙන්න හේතුව දැන් අද මේ ඇහැින්ද දුකෙන්ද නැවත මේ ඇහැලෙන්න හේතුව මේක නේද කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ කාරණා ටිකක් දැක්කා මේ වගේ දුක ආපු වෙලට හේතුව තමයි අද මේ දුක දුක හැටියට නොදැන ඇති කර නොදැන ඇති කරගන්න තණ්හාව කියලා දැක්කා තණ්හාව කියලා දැක්කා එහෙනම් පෙර ආයතනයන් කෙරෙහි ඇති කරගත තණ්හාවෙන් තමයි අද මේ කාරණා ටික හදාගන්නේ. අද මේ ධර්මයන් දුක බව අවබෝධ කරගන්න අද මේ ඇහැ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින්නවා නම් මුතේ හිතන්න දැනක් ඈ. අද මේ ටික ඔක්කොම මගේ වෙලා නම් අඩුවක් නැතුවම ගිනිගොඩ ඇතුළට යන්න පුළුවන්. අඩුවක් නැතුවම ජරා මරණ සුභාරු උරුම කොට ඇති කෙනෙක් කියලා බය නැතුව සිංහනාදෙනවා. කිසිම සැකයක් නැතුව ඒකාන්තයෙන් මොම මේ වගේ තැනකට යන කෙනෙක් කියලා කියන්න පුළුවන්. සම්හව තියෙනවා. මේ ආයතන ටික හැදෙනවා කියලා කියන්නේ නැවත ආයතන ටික ඉපදෙනවා කියලා කියන්නේ මොකේ ඉපදීම? ලෝකෙ ඉපදීම. ස්පර්ශ ආයතන හය නැවත ඉපදෙනවා කියලා කියන්නේ ලෝකෙ ඉපදීම. මේ ස්පර්ශ ආයතන හය පවතිනවා කියලා කියන්නේ ලෝකෙ පවතින. ලෝකයේ හෝ ලෝකයේ යන දැනුම කුමන ආකාරයකින් හෝ අපිට එන්නේ මේ ආයතන හය හරහා නෙමෙයිද මේ ආයතන හය හය නොතිබුණු ලෝකයේ හෝ ලෝකයන් ප්‍රඥාත්යක් හෝ දැනුමක් හෝ හම්බ වෙනවද නැහැ එහෙනම් මේ ආයතන හය නිසා නේද හටගන්න ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම හටගන්න ජාතිය ස්වභාව කොට සංකත ධාතුවේ හට ගැනීම සංකත ධාතුව කියලා කියන්න පුළුවන් මේ ආයතන සංකත ධාතිය හට ගැනීම කියන්න පුළුවන් ආයතන හයට. මේ ආයතන හය ලෝකේ හට ගැනීම කියන්න පුළුවන්. මේ ආයතන හයේ පහළ වීම ජරා මරණයන්ගේ පහළ වීම කියලා කියන්න එහෙනම් අද තණ්හාව තියෙනවා නම් තමා ඇති වෙන ස්වභාව කොට ජරා මරණ ස්වභාව කොට ඇති මාවත පෙන්නවා ප්‍රතිපදාව පෙන්නවා කියන කරුණ දැනගන්න මේක බෞද්ධයන්ගේ තම තමා කෙරෙහිම නුවණින් දත යුතුයි. පච්චත්ත විද්‍යාපුණ්‍යයි. තමන්ව තමන්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මම මෙන්න මේ තැනට නියම වෙච්ච කෙනෙක් වෙන්නේ. එතකොට මේ ඇහැකන් දිවනාදී ශරීරය හම්බ වෙන්නේ නෑ අද මේ මට්ටමට නෑ. අද මේ ඇති කරගන්න තණ්හාවේ විවිධ මට්ටම් මත මේ ඇහි විවිධ මට්ටම් තියෙනවා. යකඩ ගිනිගෙන දැවෙන යකඩ උහුලන මට්ටමේම මට්ටමේ විභාගයක් ලැබෙන විදිහට හැලගෙන දැනුත් තියෙනවා. හොඳ ප්‍රියමනාප දර්ශන ලැබෙන විදිහටම හම්බෙන විදිහ ඇස් ලැබෙන මට්ටමකුත් තියෙනවා. සැපයි දුකයි දෙකම හම්බෙන විදිහ මට්ටමේ ඇස් ලැබෙන බවකුත් තියෙනවා. ඇහැට ගෝචර වෙන මේ කිනානත් තිබුණ ඇහැ දුකම. මේ සියල්ල දුකම. නමුත් ලෝකෙ තුල මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක මතකත් තබා බුදුරජාණන් වහන්සේ දැක්ක මෙන්න මේක තමයි දුක්ඛ සමුදය ආදී සත්‍ය කියන්නේ. දුක ඇතිවීමේ හේතුව කියලා දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මෙතනයි මම මේ පෙන්වන්න හදන්නට හුත්තට සිහිය හුත්තට නොවන හොඳ අවධානය යොමු කරන් බෞද්ධයේ පරම නිස්සාව හම්බෙන්නේ මෙතනින් අපිට. බෞද්ධයේ සැබෑ අර්ථ විද්‍යමාන වෙන්නේ බෞද්ධ කම ගොඩනැගෙන්නේ නිවන් ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ මෙන්න මෙතන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා यो तस्या एव तन्मय अशेषो विरागो चागो पठने सर्व मुक्ति अनालयो ඉදාමිච්ඡති දුක්ඛ නිරෝධය සත්‍යං ඒ තුන් ආකාර තණ්හාවගේ ඇහැට කන්ද දිවනාසයට ශරීරය තණ්හා කරනවා නම් ඒක තියෙනවා කාම මට්ටමේ රූප මට්ටමේ අරූප මට්ටමේ කාම භූමියේ රූප භූමියේ අරූප මට්ටමක් තියෙනවා ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකොට යම් කිසි කෙනෙක් නැති කළොත් ඉතුරු නොකොට නැති කිරීමක් කළොත් විරුද්ධ කළොත් මොකද වෙන්නේ අද තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ දුක දුක නැති වෙනව නෙමෙයි ඒක වැරදි එහෙම කිව්වොත් දුක නූපදිනවා කියන්න පුළුවන් නැති වෙන්නේ ඇති දෙයක් තියෙන දෙයකුයි නැති වෙන්නේ ඇති වෙච්ච දෙයක නැතිවීම සහ ඇති වෙන බව නැතිවීම කියන ධර්මතා දෙකක් තියෙනවා. මේ ගේ අපිට පුළුවන් කඩලා බිඳලා නැති කරලා දාන්න. ඒ නැති බව බලන්න පුළුවන්. ඇති දෙයක නැති බව බලන්න අමුතුනම නපුවද ඕන කෙනෙකුට පුළුවන්. හිතක් හටගන්නවා ඒ හිත නැති වෙනවා. ඇති වෙච්ච දෙයක නැතිවීම බලන්න අපහසු නෑ. මේ රූපේ දිවි දිවි යනවා. ඇති වෙන එක නැති වෙනවා. මේක අපහසු නෑ. මේක නිවැරදි නෑ. ඇති දෙයක නැති බව තුල කියන නැති කියලා ප්‍රත්‍යක් එදෙන. බුදුරජාණන් වහන්සේ දහම කොටක් ගැඹුරුයි. අපි උපමාවක් කළොත් අඳුර කියන එක නැතිවීමෙන් තමයි ආලෝකය ඇති වෙලා තියෙන්නේ. මේ ලෝකේ තියෙනවා ඇති වෙන ස්වභාව දෙකක්. හිතට තේරුම් කරගන්න මේක. යමක් ඇතිවීමෙන් ඇතිවන දේක් තියෙනවා යමක් නැතිවීමෙන් ඇතිවන දේක් තියෙනවා කියලා සංකත ධාතුව තුළ ඇතිවීම දෙයක් ආකාරයි. කනබුන ආහාරෙත් රූපය ඇති වෙනවා කියලා බැලුවොත් මේ දේ ඇතිවීම මේ දේ ඇති වුණා කියලා යමක් ඇතිවීමෙන් ඇති වෙන බව අපිට තේරෙනවා. අඳුර නැතිවීමෙන් ආලෝකය ඇති වෙනවා කියනකොට මේ දේ නැතිවීමෙන් මේ දේ ඇති වෙනවා කියලා ඇතිවීමෙන් ඇතිවෙච්ච නැතිවීමෙන් ඇතිවෙච්ච කියන ධර්මතාව දෙකක් තියෙනවනේ නේද? එතකොට ඒ වගේ මේ නැති බව කියපු එක ඇති බවට සාපේක්ෂව යන්න හම්බ වෙනවා. ගේ කඩලා බිඳලා දැම්මොත් ගියේ නෑ කියලා බලන්න පුළුවන්. ඇති වෙන ඇති වෙන හැම එකක්ම නැති වෙන බව බලන්න පුළුවන්. මේ තුල තියෙනවා ඇති වෙච්ච දෙයට සාපේක්ෂව ලැබෙන ධර්මතාවයක් නිසා නැති බව. එතකොට ඒ නැති බවද සංකතයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලෝකයේ තුල ඇති බව සහ නැති බව කියපු දෙකම සංකතයි. කච්චාරම සූත්‍රයේ උදාහරණ කොහොමද වෙන්නේ නැවත. මේ ලෝකයා බොහොම බොහොමයක්ම ඇත සහ නැත කියන අන්ත දෙක ඇතුළු කරන මේ අන්ත දෙක නොපැන තථාගතයන් වහන්සේ නැදීන් දහම් දේශනා කරනවා. එහෙනම් තණ්හාව නැති වුණොත් දුක මොකද වෙන්නේ? දුක නූපදිනවා කියන නුවණක් අපිට එන්න ඕනේ. ඒක හොඳට අපි බලාගන්න. දුක නැති වෙනන්නේ දුක නූපදිනවා කියන. ගයක් හදනවා කියන ගයක් හම්බ වෙනවා කියන කාරණාව අපිට තේින්නේ gadol වැලි කිමින්ති කියන හේතු ටික නිසා නේද? ගඩොල් වල සිමෙන්ති කියපු එක ගියද? නෑ. මේ ගඩොල් වල සිමෙන්ති නිසා ගියක් හදන්න පුළුවන් නම් හදපු ගේ කැඩෙනවා කඩන එක වෙනම එකක් නැති වෙන එක වෙනම එකක්. යම් කිසි කෙනෙක් ගඩොල් වල සිමෙන්ති නැතිකොළොත් ගේ නැති කරා කියන සුදුසුද? නෑ. මොකද සුදුසු? ගේ නූපන්න කියන සුදුසු. ගේ උපදින්න තියෙන හේතුව නැති වුණා විතරයි. එමනේ එහෙනම් තණ්හාව නැති කිරීමෙන් වෙන්නේ ජරා මරණ උපදින්න තියෙන ස්වභාවය නැති වුණා මිසක අජරාමරයි. නිවන කිව්වේ ඒකද මේ සලායතන නිරෝධය නිවන. අද මේ තණ්හාව නැති කළොත් මොකද වෙන්නේ? මතු මේ ආයතනයේ පහළ වීමක් වෙයිද? එහෙනම් ලෝකේ පහළ වීමක් වෙයිද? එහෙනම් හේතුන්ගෙන් හටගන්න ස්වභාවයක් වෙයිද? එහෙනම් ජරා මරණයක් වෙයිද? ජරා මරණයන්ගේ පහළවීමක් වෙයිද? මෙන්න මේකට කියුවා ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති ලෝකයේ මරණ පරිදේ දුක් දෝමනස්යක් නැති අජරාමර නිවන. තවකටින් ගොම්බ අසංකත ධාතු හට නොගන්න බව. හට නොගන්න බව. අපි ඕක දකින්නේ මේ තවත් මේ අහස වගේ තැනක්. නමුත් නිවන කියලා කියේ මොකද්ද? සලායතන නිරෝධය. අද තණ්හාව නැති කරලා මේ ආයතන නූපදින නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා කෙනෙක් දැක්කොත් තණ්හාව නැති කරලා gadul වල ටික නැති කරලා ගේ උපදින දින හේතුව නැති කරලා ගේ නූපදින ස්වභාවයට පත් කරනවා ඒ වගේ මේ දුක බලලා අද තණ්හාව නැති කරලා දුක රූපදින ස්වභාවයට පත් කරලා වැඩෙන්න පුළුවන් නම් මේක කියන සෝපදිසෙන්ද නිබ්බාන නැත්නම් ක්ලේශ පරිණිතවාන කියලා දැන් කෙලෙස් නැති කළා මතු උපදින්න තියෙන ස්වභාවය නැති කළා ජාතිය නැති කළා ඉපදීම නැති කළා ඉපදීම නැති කළාට නැවත ඉපදීම නැති කළා දැන් ආයතන ආය පහළ වෙන්නේ නැහැ කියන ජාති ජාති එක්ෂේවිය උසිතම් භ්‍රමචාරී භ්‍රමචාරියාව වාසය ඉවරයි කතා කරණියම් කළ යමක් කළ යුතු නම් ඒක කළා. නාපරං හිතස්කාර. මත්ති මට දැන් කරන්න දෙයක් නැහැ කියලා ඔන්න දන්නවා. මොකද දැන් අද හේතු වෙලා තියෙනකොට ඵලයේ නූපදිනවා කියලා දන්න නිසා. මෙන්නට කියනවා අනුපාදා සෝපදිදස නිබ්බාන. මොකක් නිසාද දැන් ඉපදීම නැති කලකට පෙර හේතුන් උපන්න ධර්මිය තව නැතිනේ නැහැ. ඉපදීම නැති කළා. මතුවට වෙන්න තියෙන කොටස නැති කළා. නමුත් පෙර ජීවිතයෙන් හටගත්ත මේ ස්කන්ධ මාත්‍රේ විතරක් දැන් ඉතිරෙයි. දැන් මේ ස්කන්ධ ටිකක් ශේෂ වෙවි ශේෂ වෙවි යනවා අන්තිමට මේ ඉතුරු ටිකක් ගියාට පස්සේ මොකද වෙන්නේ එතෙන්ට කියනවා අපි අනුපාදා පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය කියලා කීලං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්ත ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිරුද්ධ ඡන්දා නිබ්බත් දීරා යතහ යම්පදීකෝ උපමාවක් බුදුහාම පුරාණ කර්මත් ඡේ වුණා. මේ දැන් අනුපද පරිණිරවාණය කියන්නේ මේ ඇහැ පුරාණ කර්මය. දැන් අපි දැක්කා. කන දිව නාසය ශරීරය මේ පුරාණ කර්මය. මේක දුක අවබෝධ කරගෙන අනේ මේක ආපහු ලැබුණොත් මතුවටත් මේ වගේ දුක එනවා නේද කියලා දුකේ කලකිරීමෙන් තණ්හාව නැති වුණා. හොඳ සතුටක් හොඳ නුවණක් ආවා සීතු භූතෝස් මිනිබුතු මම නිවුණා මම සිසුල්ලුණා ඇයි නිදුණා මම ආයේ මේ ආයතන ටික මේ දුක උපදින්නේ නැති තත්ත්වයට මටපත් කරගන්න පුළුවන් වුණා කියලා සතුටුකුත් තියෙනවා. ඔන්න දැක්කා. මොකක්ද? එතකොට සීනම් පුරාණ පුරාණ කර්මයන් ඡේවයෙන් යනවා. නව නත්ති සම්භවං අලුතෙන් භවයකුත් නැහැ. අවිරලු ඡන්ද නොවැළුණු සිටින් ඡේවිච්ච කර්ම බීජ ඇති මේ දීර්යයන් වහන්සේ නිවෙනවා කොහොමද යථා යන්තේ ප්‍රදීපෝ පහනක් වගේ පහනකට එළු කිරෙස් නිසා පහනක් ඇවිලෙනවා දැල්ලක් ඇවිලෙනවා කලින් කල පුරුෂයෙක් කෙලුත් දානවා තිරෙදා මේ නිසා මේ පහන බොහෝ කාල බොහෝ කල්ප කෝටි ගණන අනෝරාග්ව මේ පහන ඇවුරුණා යම් දවසකදී තේරුම් ගත්ත මේ පහන් දැලි දෝෂය. දෝෂේ තේරුම් අරගෙන මෙයා දැනගත්ත මේ තෙළු ඉතිරේ නැවත නැවත දාන හින්දා මේක ඇවිදෙන්නේ. තිල් ලැබීම සහ තිර දැමීම නැවතුණා. එපමණ කොටම මෙයාට නුවණකව දැන් පහනේ අලුතෙන් ඉපදීම නැතනවා. ඔන්න දැන් පහනේ ඉපදීම නැතනවා. දැන් පුරාණ තෙල් ටික නිසා තිරේ නිසා යම්තාව මේ පහන දැල්ල පවතින ඒ තාක්ම විතරයි මේක තියෙන්නේ කියන නුවණක් මෙයාට නැද්ද? තියෙනවා. ඒ තෙල් ටික ඉවරුණාට පස්සේ මේකට මොකද වෙන්නේ? නිවුණ කියන්න පුළුදුනේ. ආපහු පහන නිවුණ ඒ කියන්නේ පහන හටගත්තේ නෑ කියන්න සුදුසු නෑ. පහන් කතාවක් නැති වෙනවා. දැල්ල උපදින්න තිබුණ හේතුවම නැති වුණා මිසක දැල්ල නූපදින ස්වභාවයටපත් වුණා මිසක පහන් දැල්ල නැති වුණා නෙමෙයි. ඇති වෙච්ච දෙයක් නැති වුණා නෙමෙයි. ඒ වගේ කලින් කලට පුද්ගලයෙක් තිලුක් කෙරෙත් දානවා වගේ ඇවිලෙන පහන් දැල්ල වගේ තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මේ ගින්න ඇවිලෙනකොට කලින් කාලේ තෙල් తీරේ දානවා වගේ තමයි අද මේ දුක නොදෙන ආයත් තණ්හා වැටෙනවා. ආයත් මේ දැල්ල ආයත් ඇති වෙනවා. ආයත් තණ්හා වැටෙනවා. මෙහෙම මේ පහන ඇවුරුණා බොහෝ කාලයක් කල්ප කෝටි අනවරාත්‍ර කාලයක් මේ පහන දැල්ුණා යම් කලක පහනේ දෝෂි තේරුම් ගත්තා මේ පහන කියන්නේ ජාතිය ස්වභාව කොටස මේ දැල්ල කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාව කොටස දහමක් කියලා දැක්කා දැකලා මේක කෙරෙහි තියෙන තණ්හාව නැති කළා. තෙදුයි කෙරෙහි දැනීම නතර කළා. දැන් දැක්කා මෙයාට ආය පහම දැන්ල උපදින්න හේතු නෑ වගේ දැන් දුක උපදින්නේ නෑ ආයි. දුක උපදින්න තියෙන හේතුව නැති වුණා. දැන් හුත්තට පේනවා මෙයා. මේ ඇස් දෙකෙන් දකින්නවා වගේ මේ ඇස් දෙකම දැකදක වෙනිපින්ම මේ පහම දැන් ආයෙත්පත් වෙන්නේ නෑ. ඉතින් මේ මේ මේ දෙවිදෙන් එහාටපත් වෙන්නේ නෑ. එයාට ආයේ ප්‍රාර්ථනාවක් නෙමෙයි තියෙන ප්‍රත්‍යක්ෂය. දැන් ඉතින් මේ දුක උපදින ස්වභාවය නැති කළා කියන හොඳ නුවණක් තියෙන සතුටක් තියෙන නිවුණමම සිසිලුණා කියන තැනකින් ඉන්නවා අර තෙල් පිරේ ටිකක් නැති වෙලා යනවා ඒ වගේ පුරාණ කර්මපත්තෙන් හටගත්ත මේ ස්කන්ධ ටිකත් ඡේදලා යනවා ඒකට කියන මොකක්ද නිවුණ දුක්ඛ ස්කන්ධ ටික නිරෝධ ටික එහෙනම් දරන්න දකින්න නිවන කියේ මොකද්ද සලායතන නිරෝධී ආයතන හයේ නූපදීම නිවනයි ලෝකයේ හට නොගැනීම නිවනයි හැම දෙයකම නූපදීම නිවනයි ජරා මරණයන්ගේ නූපදීම නිවනයි නොහට ගන්න අසංකත ධාතුව නිවන අසංකත ධාතු කියලා කියන්නේ නොහට ගන්න ස්වභාවය කියන්නේ හට ගන්න තියෙනවා නම් හේතුවක් හේතුව නැති කිරීම ඵලයේ නූපදීම ස්වභාවයට පත් කළා මෙන්න මේක තමයි බෞද්ධයාගේ පාරමිතාව කියන්නේ එතකොට නිවන කියන්නේ මොකද්ද කියලා සැකතියෙන්න බෑ අදින්පස්සේ ඈ. ඒ කියන්නේ මෙන්න මේකයි නිවන කියන්නේ. ආය ප්‍රශ්න හොයන්න බෑ අපිට නිවන ප්‍රශ්න අද. අපි එක එක දේවල් බලන්නේ නිවන කියන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා දන්න තියෙනවා. එහෙනම් ඔන්න ජීවිතේ බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රෙක් ඇතිලා අපිට කරන්න තියෙන ඉගෙනම දේ කෙරුවා. අපිට නොපෙනෙන පැත්ත බලන්න ඇස් දෙකක් වුණා බුදුහාමුදුරුවෝ අපේ ජීවිතේට. අන්දානුකරණයෙන් මෙච්චර කාලයක් අනුරාග්ගේ සංසාරේ දිවවන ඒ අවිද්‍යා අන්ධකාරය දුරු කරන ප්‍රඥාව නැමැති ආලෝකය වුණා බුදුහාමුදුරුවෝ අපිට. එහෙම වෙලා අපි නොදැක්ක, අපි නොදකින, අපිට නොපෙනෙන අපේ ජීවිතයේ ඇත්ත බලන්න අපිට ඇඟිල්ල දික් කරලා පෙන්න ඕගොල්ලෝ මෙහෙම බලන්න මං කියන්නේ වැරදිද කියලා. ඒතර පෙන්වුවා මේ දුක ඇත්තනේ. අපිට නුවණක් තියෙන කෙනෙකුට නැහැ බෑ කියන බැරි විදියට ජීවිතය ඇත්ත පෙවුණා. දන්නවද මේ දුක නැමැති පහන ඇවිල්න්නේ කොහොමද කියලා මෙහෙමයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේක නැති කරන්න පුළුවන් නැති වෙනවා නූපදින ස්වභාවයට පත් වෙන මෙන්න මෙහෙම කියලා පෙන්වනවා. ඔන්න ඕක ඔය දෙනික සත්‍ය ඥානය කියලා. ඊට පස්සේ තව එකක් ඉතුරු වෙනවා. මාර්ගය. දුක කියපේ ඇත්තක් දුක ඇතිවීමේ ඇති ඇත්ත දුක නැතිවීම ඇත්තක් කියලා කිව්වා මේක කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට කෙනෙකුට නෑ බෑ කියන්න බෑ කිව්වා මේ දෙකෙන් දොරව කෙනෙක් පනවනවා නම් මේක එක වෙන්නේ නෑ කියලා පිළිගන්නවා ඊට පස්සේ මාර්ගය කියන එක ඉබේමයි ඊට පහළම එහෙනම් මේ දුක පිළිසිඳ දැකලා සංහාව නැති කරලා දුක නූපදින තත්ත්වයට පත් කළ යුතුයි කියන නුවණක් ඇති වෙනවා දුක මේකයි ඇත්ත කියලා දැක්කා. දුක ඇතිවීමේ හේතුව මේකයි කියලා දැක්කා. මේ හේතුව නැති වුණාම මෙන්න මේ දුක නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් කියලා දකිනකොට නුවණ ඉදීම එකක් ඇති වුණා. එහෙනම් මේ දුක පිරිසිඳ දැකලා සංහාව නැති කරලා මේ දුක නූපදින ස්වභාවයට පත් කළ යුතුයි නේද මම? නැත්නම් මේ මේක කරන්න ඕනේ නේද? කියන මේ නුවණට කියන සම්මා දිට්ඨිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥානං අයං චිත්තකේ සම්මාදිට්ඨිය. ඔන්න මාර්ගයේ උපන්නා නිවැරදි දැකීම උපන්නා මේ ලෝකේ කාටවත් නැති විදිහ නිවැරදිම නිවැරදි දැකීමක් නැතිනවා. එයා දුක දන්නවා. වල්මත් වෙලා නැහැ ලෝකෙ. දුකේ ඇති වෙච්ච හැටි එයා දන්නවා. දුක නැති වෙන දුක නූපදින හැටි එයා දන්නවා. ඒකට කරන්න ඕනේ දේ වෙන මොකුත් නෙවෙයි මේ දුකම පිළිසින දැකලා මේ තණ්හාව නැති කරලා මේ தත්ත්වය එළඹ සිටින කටයුතු කරන්න ඕනේ කියන නෝනකුත් තියෙනවා. ඔන්න ওই දැනට ආපුවාම කියනවා සත්‍ය ඥානය කියලා. මේකට කියනවා දර්ශන භූමිය කියලා. හරියට කෙනෙක් මේ කාරණා මනාව දැක්කොත් මේ පමණ කියන දික්ටි සම්පන්න පුද්ගලයෙක්. මෙයාට කාස්තුන් වහන්සේ දෙලේ සැක නැහැ. කෙසේද කෙසේද යන විමති නැහැ. මෙන්න මේ තැන වෙන වැඩි දුරකට යන්න නෙමෙයි මේ දැන් ජීවිතයේ ළමද චින්ත උනාවත් දැන් එපමණකින් අපේ ජීවිත පුදුමලාභයක් වෙයි. ඔන්න දැන් තමයි එයා භාවනා කරන්න පටන් ගන්නේ. භාවනා කරන්ද භාවනා කරන කියන්නේ ප්‍රතිපදාව ප්‍රතිපදාවේ හැදෙන්න ඉස්සෙල්ලා කරන්න මොකද කියලා දැනගෙන තියෙනවා. දැන් භාවනා කරනවා කියන එක තියෙනවා කොටස් දෙකක්. සමත විදර්ශනා කියලා. ඒව මම දැන් පැහැදිලි කරන්නේ. දැන් භාවනා කරනවා කියන එක කරන්ත කියලා අපිට හම්බ වෙන්නේ හම්බ වුණේ මොකද්ද අපිට හම්බුණා දැන් ඇත්තක් නේද ජීවිතේ කෙනෙක් භාවනා නොදැන කළාට මේක කවදාවත් හම්බ වෙන්නේ නැහැ අපි මේ යන්න ඕනේ කොහෙද කියලා දන්නේ නැතුව පාර ගහලා යනවා වගේ වැඩ හරියටම මේ කරන්න ඕනේ මොකද්ද කියලා ඉතල දැනගත්තා දුක දැනගත්තා දුක ඇති වෙන හැටි දැනගත්තා දුකේ නැති බව හෝ නැති තැන හෝ නිවන නැත්තම් මොකද්ද කියලා ඉතල දැනගත්තා දැන් තමයි මාර්ගය හම්බ වුනේ. දැන් ඔන්න නිවන දකින්න උත්සාහවත් වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ කරුණක්. මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා නෙමෙයි නිවන දැනගෙන මඟ වඩන්න මේ මාර්ගයේ වඩලා නිවන හම්බ වෙනවා කියන එකට මොකද්ද මේ? මෙතන ඉඳන් කොළඹට ගියාම කොළඹට යන පාර හම්බ වෙයි කියන එක බුදුතු. කොළඹට යන පාර ඒ කියන්නේ කොළඹ දැකලා කොළඹට යන පාර හොයාගන්න ඕනේ මිසක් කොළඹට යන පාර හොයාගෙන කොළඹ දැක ගන්න ඕනේ මිසක. එහෙම නැතුව කොළඹ ගැන දන්නේත් නැහැ. අහලත් නැහැ. පාරක් දන්නේත් නැහැ. අපි කියනවා කොළඹට ගියහම කොළඹ හම්බෙයි. මේක වචනයක් විතරයි. නේද? එතකොට එහෙනම් දැන් ඔන්න අපි කාටත් අපි භාවනා කළ කියලා යමක් කරනවා නම් කරනවා නම් කළ යුත්තේ මොකක් සඳහාද කියලා තේරුණාද? ඒ ප්‍රශ්නේ තේරුණා. එහෙනම් අපේ භාවනාවේ මොන විදිහකට හරි ඉලක්ක වෙන්න ඕනේ මේ කරුණ සම්පූර්ණ වෙන්නයි කියන එක තේරුණාද? මේ ටිකයි ඇත්තටම අපේ ජීවිතේ කෙනෙක් භාවනා කරන කෙනාට වඩා වටිනවා මේ ටික තෝරගත්ත කෙනා. අද උපරිමතම භාව මේක නොදැන භාවනා කරන කෙනාට වඩා මොකද හොඳ කොටසක් තියෙනවා මට මේක අවස්ථාවක් නේ ඒක කියන්නේ. බුදුහාමුදුරුවෝ හරිම වටිනා තැනක් වෙනවා නේද? දුක්ඛං දුක්ඛ සත්‍යං දුක්ඛ සත්‍යං දුක්ඛං සමුදයං සමුදය සත්‍යං සමුදය සත්‍යං සමුදයං නිරෝධං නිරෝධ සත්‍යං නිරෝධ සත්‍යං නිරෝධං මග්ගං මග්ග සත්‍යං මග්ග සත්‍යං මග්ගං කියනවා මාර්ගය කියන එක මාර්ග සත්‍යයේද මාර්ගයේ මාර්ග සත්‍යද කියලා ඔයගොල්ලෝ ප්‍රශ්න ගොඩක් අහනවා බුදුහාම මොකද ලස්සනට මේක පෙන්නන මාර්ගය කියපු එක මාර්ග සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන එක මේක මාර්ග සත්‍යයක් වෙනවා නිවනට මඟක් වෙනවා මාර්ගයේ මාර්ගයෙන් එක මාර්ගපත් වෙන්නේ මොනවා හරි මාර්ගයක් කිරුවට ඒක මේ මාර්ගපත් නෙමෙයි කියන්නේ. නිරෝධියටත් වෙනවා වගේ. බුදුහාමුදුරු නිරෝධ සත්‍ය කියලා පෙන්වනවා නම් මේක නිරෝධිය දෙනවා නිරෝධ සත්‍යද වෙනවා. නිරෝධයේ නිරෝධ සත්‍ය නෙමෙයි. ඒ කියන්නේ මොනවා හරි දෙයක නිරෝධය බලන්නේ તો බුදුහාමුදුරු පෙන්නපු නිරෝධ සත්‍ය නෙමෙයි කියන්නේ. කොහොමනම් බලන්න තැනක් මම කියන්නම්. හැබැයි ටිකක් ගැඹුරුයි නේ. අභිධර්මයේ යමක අප්‍රකරණය කියලා තියෙනවා. මේ මේ මෙන්න මේ යමක ප්‍රකරණේ සත්‍ය යමක කියලා තියෙනවා. චතුරාර්ය සත්‍ය බෙදලා. අන්නේ සත්‍ය යමක බලන්න බොහොම ලස්සනට බෙදලා තියෙනවා. මේ ශාසනයේ වටිනාම හදවත තියෙන්නේ මම නම් දකින්නේ අභිධර්ම. අභිධර්මයේ නැතුව කෙනෙක් මනුස්ස ධර්මයට වඩා ආර්ය භාව ඇති කරන්න ඥාන දර්ශනේ කඳුලක් ලැබුවොත් උදුමයි කියලා හිතෙනවා. මම ඉතර හිටියා ඇත්තටම නැතුව ඇති සූත්‍ර වලින් පුළුවන් වෙයි කියලා. නමුත් අද හිතනවා අපිට පුළුවන් සංකල්පමය චින්තනයෙන් ඉගෙන ගන්න. සූත්‍ර ගැන සංකල්පමය චින්තනයකින් ඉගෙන ගන්න පුළුවන්. නමුත් මේ සංකත ධාතු තුල අස්ති ප්‍රත්‍ය සහ නැති ප්‍රත්‍ය දෙනවා ඇති වෙන හැම දෙයකම නැතයි කියන ධර්මතාවය කියන කොහෙද මේ? අපිට ඔක දැන් අද කතා කරපු ගැඹුරු නෑ නේද? මේ කතා කරේ කොහෙද අපි අභිධර්මයේ ගැඹුරුම ටිකේ ප ဋ ාණනේ කියන්නේ. හරිද? අපිට මේක ගැඹුරුයි කියලා තියෙන්නේ අර්ථය ලිහිල් කරලා දෙන්න කෙනෙක් නැතිකම නේ. නමුත් අපි තේරුම් ගත යුතුයි අභිධර්මයේ කියන එක විහිල් කරලා දෙන්න පුළුවන් කෙනෙක් හිටිය සූත්‍ර වලටත් වඩා සමාහිත ලේසි අර්ථය. අපි අද ඔය ඉගෙන ගත්තේ මේ පිටු මේ පිටුතුන් ප ဋ ාණ කියලා තේරුම් කරගන්න. අමාරු නේද? ගැඹුරු නේද? අපි වෙනද කතා කරපු සූත්‍ර වල යද ප ဋ ාණ ඉගෙන ගත්ත එකේ වෙනදක් තිබුණාද? නැහැ. ඇයි අපි මේ අභිධර්මයේ අමාරු අමාරු කියන්නේ මේකේ අර්ථය නොදන්නේ. අභිධර්මයේ තියෙන සූවිසි ප්‍රත්‍යය කියන්නේ ඒකේ අන්තිමටම තියෙන විගත ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය, නාත්ති ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, නාත්ති ප්‍රත්‍ය කියලා ඔය ඒ ටිකෙන් තමයි මම ඔය දැන් අද බණ කිව්වේ. හරිද? එතකොට මේ මෙන්න මේ වගේ බොහොම ගැඹුරු කොටස් ටිකක් තියෙනවා ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඉතින් මම ඒක මතක් කළේ ඒකයි අපි මේ ඇත්ත නොදක මොකක් හරි මාර්ගයක් වලට ඒක මාර්ග සත්‍යයට වැටෙන්නේ නැහැ. මොකද එයා දුක දන්නේත් නැහැ. අපි මෙහි නාම රූපයන්ගේ බිඳි බිඳි යෑම ස්කන්ධයන්ගේ ඇති බව පංච උපාදානස්කන්ධයේ දුක බව බලන් ඔහු හොඳට උත්සාහවත් වෙනවා. නමුත් ඇහි ඇහැ මමමයි. කන මමමයි. මේ ටිකේ හැමමයි අපි. මේ ටිකෙන් තුර පුද්ගලයෙකුට ඇතිවෙච්ච දුකක් අපි මේ අවබෝධ කරගන්න ඉඳපස්සේ හදලා තියෙනවා. මේකම නෙමෙයි අපි පැටලෙන්නේ. හොඳට මෙන්න මේ විදිහට ඉස්සෙල්ලා ජීවිතේ ඒකයි මේක බුදුහාමුදුරුවෝ කිව්වට කවුරුත් කියවන්නේ ජීවිතේ තමන්ගේ ජීවිතේ ස්වභාවය විතරෙන් තමයි පටන් ගන්න. එහෙම දැක්කහම අපිට කාටවත් නෑදෑ කියන්න බෑ. අපිට අද දහම පවා මේක ප්‍රතිඵල නොපෙනෙන්නේ මේක වීදුවක් කියලා තියෙන්නේ. ඇත්තටම අපේ ජීවිතයේ යථාර්ථය යථාර්ථයට මුහුණ දීලා කරන පරිශ්‍රණයක් නොයි කියනයි. අපි දහමට කියලා සිල් ගන්නවා, අපි භාවනා කරනවා කියලා අපේ ජීවිතයේ කෘතිම අංගයක් වෙනවා. නමුත් සත්පුරුෂයෙක් ඇතුළත අපි කරන්න ඕන ජීවිතයේ සැබෑම අපේ தත්ත්වය අවබෝධ කරගන්න සතු. ස්වභාවික ධර්මයේ ඉඳලා මනස තබන්න යෝනි. ඒ කියන්නේ තව සම්ප්‍රදායක් නෙමෙයි සිල් ගන්නවා කියන්නේ. තව සම්ප්‍රදායක් නෙමෙයි භවනා කරනවා කියන්නේ. මොනවා හරි දෙයක් කරන්න මොකක් හරි මෙලකට දෙන්න ඕනේ. මම අද මේ මේ භාවනා මේ ටිකක් මේ භාවනාව මොකද මේක තමයි ඇත්තට වටින්නේ මේ ටික තේරුම් නොගෙන මොනවා කිව්වත් තේරුමක් නැහැ. මම භාවනාව කියලා වෙන එකක් දුන්නේ නැතත් කමන්නේ. ඕගොල්ලෝ භාවනා කළාද? මේ ටික මේ තේරුම් කරලා දෙන්න මම මේ උත්සාහවත් වෙන මොකද මෙතනයි මම දකින්නේ වටින්නේ. අද භාවනා නොකළා අද දවසට ඇත්තටම ඔයගොල්ලෝ ගෙදර ගිහින් හරි කරන්න යම් දැනුම ඇස් දෙකක් ලැබෙනවා. මේක හරියට තේරුම් ගත්තොත් ඒ හින්දා භාවනා කෙරුවේ නැහැ කියන කරුණක් ගන්න එපා. මේ වගේ බණ අහනකොට බණ අහන මොහොතේ දුහන් කරන සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, අරිහත් වුණා. එතකොට මේ දේශනාව තුළ භාවනාව තිබුණේ නැද්ද? තිබ්බා තියෙනවා. ඒ මොකද මේ දේශනාවේ දුක ගැන පෙන්නලා තිබ්බා තියෙනවා. දුක්ඛ සමුදය පෙන්නලා තිබ්බා තියෙනවා. දුක්ඛ නිරෝධය පෙන්නලා තිබුණා. ඒකම නෙමෙයිද මාර්ගය කියලා කියපුදුනේ. එහෙනම් මේ අපි භාවනා කරනවා නෙමෙයිද? අපි දකින්නවා නම් ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එකක් කියලා එකක් විතරක් භාවනා මේක වැරදි. අපිට හොඳ දර්ශනයක් આવු වාහනයක යනකොට, ගෙදර උයනකොට, පියනකොට දැයිද මේ ඇහැගෙන බලන්න පුළුවන්. ඇහැ මෙහෙම මෙහෙම ස්වභාවයක්. ඇයි ඇහැගෙන බලන්නේ දර්ශනික යුක්තයි. මේ ඇහි ස්වභාවය නිබඳුයි. මේ ඇහැ මම වගේ කියලා හිතන තා මේ ඇතින තණ්හාවේ ආයෙත් මේ ඇහැ දිනව නේද? ඇහැ දිනව කියන ආයෙත් මේ දුක උරුම වෙනව නේද? මේතර දර්ශනයක්. ඇහැ නිබඳු ස්වභාවය ගැන බලනකොට මේ ඇහැ කෙරේ තියෙන තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් මේ ඇහැ නූපදින ස්වභාවයටපත් වෙනව නේද? මේ ඇහැ නූපනොත් මේ සියලු දුක නූපදිනව නේද? නිවන ගැන හොඳ දර්ශනයක් තියෙනවා. මේ උයන ගමම්ම චතුරාර්ය සත්‍යනම් බලගන්න. ඈ වෙන මොකුත් එහෙම නෙමෙයි. වලම්පි ගන්ටික හොදර ගමම්ම චතුරාර්ය සත්‍ය සම්මර්ෂණය. ඈ නමුත් සමහර කෙනෙක් මේ චුට්ට ගන්න මේ කුදකලාව සමහර විටක මාස ගානක් උත්සාහවත් වෙනවා. අපි ඥාන සම්ප්‍රයුක්ත වුණොත් මොකද මේ gedara dure කටයුතු කරගන්න ගමන් නේද? දැන් අපි අර අහලා තියෙන මාතික මාත උපාසිකාව ගැන වස්සසන්නගේ ස්වාමීන් වහන්සේලාට වස්සසන්න තනකුත් හොයලා දීලා ඒ උපාසකම්ම මේ ස්වාමීන් වහන්සේලා පින්දපාතේ මේ මේ වස්සසන්න තනකුන් යනකොට ඇහුවා කොහෙද වැඩි අපි වස්සසන්න තනක් හොයනවා මේ අම්ම ටිකක් බුදු අනේ ස්වාමීන් වෙන කොහෙද යන්න බෑ මේ ගමෙන් වැඩිත් අපි උපස්ථාන කරන්න කියලා කට්ටිය කතා කරන ඉක්මනට මේ 69ට ගෙවල් එහෙම මේ කුටි එහෙම හදලා ඉන්න තැනක් හදලා දුන්නා දීලා මේ ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? අපි සසරෙන් එතර වෙන්න නිවන් දකින්න දුක නැති කරා. ස්වාමීන් දුක කියන්නේ මොකද? ඉතින් මේ ටික අහගන්න. මේ කය අසුභ භාවනාව බලලා මේක කරන්නට ඕන කියලා. අන්තිමට ස්වාමීන් වහන්සේලාට ඉස්සෙල්ලා වාසක මනා ගන්න. අනාගා වෙලා දැන් අපේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. බැලුවා එක්ක හාමුදුරුවෝ තව අධික මියක්වත් නැහැ. ඇයි මේකට හේතුව? ස්වාමීන් වහන්සේලාට හරියට පින්නපාත ලැබෙන්නේ නැහැ. හැමදාම ක්ලාන්ත වෙනවා. නමුත් මේ මේ ස්වාමීන් වහන්සේලා දැන් හිත හිත බලන්න මේ මේ ස්වාමින් වහන්සේලා මේ මේ දේවල් වලට කැමති. මේ අම්මා මොකද කරන්නේ? හාමුදුරුවෝ කැමති කැමති කියලා හිතන දේවල් හදාගෙන ගිහලා දුන්න. හිත බලන්න පුළුවන්ද? මේ තමන් කැමති පහසු ප්‍රාප්තිය ලැබුණාම මේ ස්වාමීනාට නබෝ දෙන කිම රහත්. හරිද? ඊට පස්සේ දැන් ඒකෙන් මම මතක් කළේ මේ අපිට උත්සාහවත් වෙනවා. අපිට කාරණාව හරියට තේරුම් gedara dure හිටියා කියලා නිවන් දකින්න බැරි. එහෙනම් මේක තේරුම් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ මෙතනයි ඇත්තටම ජීවිතය හරීම වටිනා අත්‍යවශ්‍යම තැන. ඒ හින්දා මේ ටික ගැන හිතක වුණා නම් ජීවිතේ ගොඩක්. ඇත්තටම සතර ගන්නවා නරක දෙයක් කටේ දාගන්න. මොකද හොඳ නරක දෙක දන්නේ නැන්නේ. ඒ නිසා. ඒ වගේ මහණෙනි මම මේ කෙනෙක් ධිට්ඨි සම්පන්න වෙනකම් විතරයි රකින්න ඕනේ. ඉදිරියෙන් පිටිපස්සෙන් යන්න ඕනේ. මොකද එයා හොඳ දේත් කටේ දාගන්නවා නරක දේත් කටේ දාගන්නවා. හොඳ දේත් කරනවා නරක දේත් කරනවා. යම් වෙලාවක ධිට්ඨි සම්පන්න වුණොත් යථාර්ථයේ ජීවිතයේ ඇත්ත නිවන කියන්නේ මොකද්ද කියලා දැනගත්තොත් යම් මොහොතක එදා ඉඳන් මම එයා ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්න ඕනේ කියන එයා සංයමය අපිට දන්නවා කියනවා. පරපත්‍ය රහිතයි. මේ ශාස්ත්‍රීය ශාසනය ගැන විචාරද බවට පත් වෙනවා. නියතු නියතයි මේ සම්බෝධි පරායන නිවන කෙරවල කොට පවතින කියලා මහා ගුණ ගොඩක් කියන අධික්ෂ සම්පන්න වෙච්ච පමණයි. මොකද එච්චරට වටිනවා මෙයාට අනිත් ලෝකේ අනිත් කෙනෙකුට වඩා උතුම්ම දර්ශනයක් මෙයාට තියෙනවා මේ සලායත නිරෝධය ගැන දුක්ඛ නිරෝධය ගැන දුක ගැන. ලෝකෙ කිසි කෙනෙකුට නැති දර්ශනයක් දුක ගැන මෙයාට තියෙනවා. දුක ඇතිවීම ගැන තියෙනවා, දුක නැතිවීම ගැන තියෙනවා, මාර්ගය ගැන තියෙනවා. ඒ හින්දා ලෝකෙ හැම කෙනාටම වඩා මේ ගිහි කෙනෙක් වුණා මෙයාට යම් කෙනෙක් මොන හරි දෙයක් දුන්නොත් එපමණකුත් ඒ දුන්න කෙනාට මහා අනිසංසය. ස්වාමීන් කෙනෙක් ගැන කවර කතාවද? ධිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට ඉන්නේ ඒ වගේ තත්වයකට එනවා මේ දර්ශනය. ඉතින් මෙන්න මේතන නිසක වෙන්නට උත්සාහවත් වෙන්නට